එන්ට නෛර්යානික සීත අධර්මයට අනුව මොකද්ද සම්මා වාචා කියලා කියන්නේ. කියලා සර්වඥාසි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහන්නේ පරිශදී පිරිසෙන් බලා උත්තර බලාපොරොත්තු නෙවෙයි කත්තුකම්මිතා ප්‍රශ්නයක් උත්තර දීම සඳහා පිරිසගේ අවධානය හරියට යොමු කරන්නයි. මහනි මම උඹලට කියලා දෙන්න හදන්නේ මේ සම්මා වාචා කියන එක කියන්නේ නැතුව ඒකම වෙන පැතින් කියන මහනි කුමන්ත සම්මා වාචා කියන්නේ. ඒක සර්වඥාන්ගේ බණාලා ඉන්න පිරිස අත උසලා මම දන්නවා ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ. කරය බනාගෙන ඉන්න මේ දරුවචනාංශ ඊගාට කියන්න හදන්නේ සම්මා වාචා ගැන තමයි කියලා. එහෙම අවධානය ගත්තට පස්සේ සර්වචන කියනවා සම්මා වාචං පහම් භික්කවේ ද්වයං වදාමි. මහණි මම කියනවා මේ සම්මා වාචා ගැඹුරු මට්ටමින් ඉක්මවනකොට වචනය සම්‍යක් පැත්තට ගන්නකොට යහ පැත්තට ගන්නකොට කුරුල් පැත්තට ගන්නකොට දෙතාවර්කමකින් පහර දෙකකින් ක්‍රම වේද දෙකකින් සමීකරණ දෙකකින් විසඳන්න ඕනේ.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 මේ අපි මෙච්චර කල් විවේක වෙලා ආවා මෙතන ආව භාවනා කරන්න කියලා ඕගොල්ලෝ මේ විතර කරදර කරනවා මම කියලා සායුරට කියනවා කියලා. මං කියලා මතක් කරනවා මොකද මට බාලයි කියලා. මං ඒක දැක්ක කනවා කියලා. පස්සේ කොහමද සුද්දේ කියලා සායුරට කිව්වා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ අපි හිටපු ශාලාව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 පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය ඇතුළත කතාව නැතර කිරීම ගැන. කොහෙන් කොයි එකද බරපතල වෙන්නේ? කොයි එකද වඩා දුරදිග අහේනික ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා නෑ විස්තරයක් කරලා පෙන්නනවා. මේ ඇතුලේ නැගෙන විතක්ක ਵਿਚාර දෙන්නේ. ඉඳගත්තර පස්සේ අපේ චරිත ලක්ෂණ අනුව කාටවත් බලක් කරන්න බෑ. ඒක හරියටම උඹ කියන්නේ මේ මේක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 <clears throat> කොච්චර දොඩමලුද කියනවනම් අපි නිදාගෙන සාන්ත සුන්දර නිින්ද හිටියත් හිතේ දොඩමලුක මේ තඹ දුයිතු අඩුවක් වෙන්නේ.